සූත්‍රය ඇසුරු කොටගෙන චිත්තෝපක්ලේශ ධර්ම විග්‍රහ කරමින් සිදු කරන ධර්මදේශනා මාලාවෙහි සිව්වැනි ධර්මානුශාසනාව අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ ඒ චිත්තෝපක්ලේශ ධර්ම අතර තුන්වැනි සහ හතරවැනි චිත්තෝපක්ලේශ ධර්මයන් පැහැදිලි කර දෙන්නට. බුදුරජාණන් වහන්සේ හිදී දක්වනවා ක්‍රෝධය චිත්තෝපක්ලේශ ධර්මයක් ඒ වගේම උපනාහය චිත්තෝපක්ලේශ ධර්මයක් අපි පසුගිය සතියේ ධර්ම දේශනාවේදී කතා කළේ ව්‍යාපාදයේ චිත්තෝපක්ලේශයක් හැටියට සිත කිලිටි කරන ආකාරයත් ඒ දුරු කරගන්නට අපි කළ යුතු ක්‍රියාමාර්ගයේ ගත යුතු ක්‍රියාමාර්ගයේ පිළිබඳවයි අපි පසුගිය ධර්මදේශනාවේදී පැහැදිලි කළේ. එතකොට අද දවසෙත් අපි මේ කාරණා දෙකක්ම එකටගෙන කතා කරන්නට අදහස් කළේ මේ කාරණා දෙකෙන්වත් ද්වේෂය මූලික කොටගෙන එහෙම නැත්නම් පටිඝය මුල් කොටගෙන ඇතිවෙන චිත්තෝපක්ලේශ ධර්ම දෙකක් ගැන තමයි පැහැදිලි කරන්නේ. ව්‍යාපාදයක් ඒන් එකක් අද දවසේ මේ පැහැදිලි කරන ක්‍රෝධය සහ උපනාහය උපනාහයයි කියලා කියන්නේ බද්ධ වෛරය. එතකොට මේ කාරණා දෙකත් විශේෂයෙන්ම පටිඝය මුල් කොටගත්තු එහෙම නැත්නම් ද්වේෂ මූලයෙන් හටගන්නා වූ ක්ලේශ ධර්ම දෙක. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහිදී මේ කාරණා තුනම ව්‍යාපාදේ, ක්‍රෝධය සහ උපනාහය කියන කාරණා තුනම ද්වේෂ මූලික චිත්තෝපක්ලේශ ධර්ම හැටියට ප්‍රධාන වශයෙන්ම පැහැදිලි කරනවා. එතකොට අපි දන්නවා සියලුම කෙලෙස් ධර්ම හටගන්නේ එක්ක ලෝභය මුල් කොටගෙන, එහෙම නැත්නම් ද්වේෂය මුල් කොටගෙන, එහෙම නැත්නම් මෝහය මුල් කොටගෙන මේ සියලුම ක්ලේශ ධර්මයන් හටගන්නේ. ඒ නිසා 1500ක් පමණ අපේ චිත්තසංතානයේ හටගන්නා සෑම ක්ලේශයකටම ලෝභ ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ මූලයන් තුන තමයි ප්‍රධාන වශයෙන් මුල් වෙන්නේ. ඒ නිසා මේ චිත්තෝපක්ලේශ ධර්ම පිළිබඳවත් එක් එක් ධර්මයන්ට ඒ ඒ කාරණයන් මූලික වෙනවා. මේ ව්‍යාපාද, ක්‍රෝධ, උපනාහ කියන කාරණා විශේෂයෙන්ම ද්වේෂ මූලය පාදක කොටගත්තු උපක්ලේශ ධර්ම. එතකොට ක්‍රෝධයයි කියලා කියන්නේ ධර්මයේ සඳහන් වෙන්නේ හරියට දණ්ඩෙන් පහරලත් සර්පෙක් වහා කුපිත වෙලා ඒ තමන්ට පහර වැදුණු දණ්ඩට පහර දීපු පුද්ගලයාට එරෙහිව නැගී සිටින්නාසේ යම් අරමුණක් පිළිබඳව උපදින්නා වූ ද්වේෂය වඩා බලවත්ව ඒ ආරම්මණය මැඩපවත්වන ආකාරයෙන් සක්‍රිය වෙන අවස්ථාව තමයි ක්‍රෝධයයි කෝපයයි කියලා හඳුන්වන්නේ. එතකොට එය බොහෝ කොට හටගන්නේ දුර්වල අරමුණු පිළිබඳව. දැන් අපිට යම් කිසි අරමුණක් පිළිබඳව ද්වේෂය ඉපදුනා වුණත් අරමුණ Tamanට වඩා බලවත් නම් ඒ බඳු අවස්ථාවල ඒ බලවත් අරමුණ හමුවේ ඇතිවෙන ද්වේෂය හැකිලෙන ස්වභාවයෙන් පලා යන ස්වභාවයෙන් තමයි ඇති වෙන්නේ. එතකොට අපි ඒක හඳුන්වනවා භීතියයි කියලා. ඒ වගේම Tamanta වෙනස් කළ නොහැකි අරමුණක් හමුවේ ඇති වෙන ඒ කියන්නේ සබාධමට අනුකූලව යම්කිසි කෙනෙකුගේ ජීවිතය හදිසියේ අභාවයටපත් වෙනවා. ඒ බඳු තැනකදීත් අපිට මේ ද්වේෂය හෙවත් පටිඝයම අරමුණෙහි ගැටෙන ගතියම තමයි ඇති වෙන්නේ. නමුත් මේ ලෝක ධර්මතාවය අපිට වෙනස් කළ නොහැකි නිසා එබඳු අවස්ථාවල ඇති වෙන ද්වේෂය අපි ශෝකයයි කියලා හඳුන්වනවා. මෙන්න මේ විදිහට ඒ අරමුණෙහි ස්වභාවය මත තමයි අපේ මනසේ ඇතිවෙන ප්‍රතිවිරෝධතාවය එක් එක් ස්වરૂප ගන්නෙ. එතකොට මේ කෝපය ක්‍රෝධය කියලා හඳුන්වන්නේ අරමුණ මැඩ පවත්වන ආකාරයෙන් අත් අරමුණ යටපත් කරන ආකාරයෙන් අරමුණට ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් වහාම ක්‍රියාත්මක වෙන ස්වરૂපයෙන් මතුවෙන ද්වේෂය තමයි කෝපය ක්‍රෝධය කියලා හඳුන්වන්නේ එනිසායි අර දණ්ඩෙන් පහරලත් සර්පයෙකුගේ උපමාවෙන් එය දක්වලා තියෙන්නේ ඊළඟට උපනාශයයි කියලා කියන්නේ බද්ධ වෛරය කියලා අපි සාමාන්‍ය විවාහාරයේදී හඳුන්වනවා. එහෙම නැත්නම් වෛරය කියලා හඳුන්වනවා. එතන සිද්ධ වෙන්නේ අර කෝපය, ద్వේෂයමයි මතුවෙන්නේ. හැබැයි සමහර අවස්ථාවල යම් කරුණක් නිසා කෝපය මතුනහම එය බොහොම ටික වේලාවකින් සංසිඳිලා යනවා. නැවත ඒ බඳු කරුණක් මතු වුනොත් තමයි එතනට කුපිත වෙන්නේ. එහෙම නැත්නම් නැවත යථා තත්ත්වයෙන් පවතින්නට බාධාවක් නැහැ. නමුත් සමහර පුද්ගලයන්ගේ චිත්තසංතානෙහි හටගන්නා කෝපය සමහර කාරණා සම්බන්ධව හටගන්නා කෝපය ඒ වෙලාවේ සංසිඳුනට නැවත නැවත ඒ කාරණය සිහිපත් වෙන වාරයක් පාසා ඒ සිදුවීම සිහි වෙන වාරයක් පාසා ඊට අදාළ පුද්ගලයන් සිහිපත් වෙන වාරයක් පාසා යලි යලි මතුවෙන්නට පටන් ගන්නවා ඊට පස්සේ එයට අදාළ එය ඊට සම්බන්ධ වෙච්ච පුද්ගලයන් සිහි කරනකොටම ඒ අය පිළිබඳව කතා කරනකොට යනකොටම අර Tamanගේ මනසේ නුරුස්නා ගතිය, කෝපය අවදි වෙන්නට පටන් ගන්නවා. අන්න ඒ විදිහට ඒ ඇතිවෙච්ච කෝපය සංසිඳිලා ගිහිල්ලා යලි යලිත් ඒ පුද්ගලයන් අරමුණු කොටගෙන ඒ කෝපය නැවත නැවත මතුවෙනවා නම් තමයි ඒක වෛරයයි කියලා හඳුන්වන්නේ. එතකොට ඒක ධර්මයේ හඳුන්වනවා උපනාහයයි කියලා. එතකොට මේ ක්ලේශ ධර්ම දෙක ක්‍රෝධය සහ උපනාහය කියන මේ උපක්ලේශ ධර්ම දෙක පාදක කොටගෙන තමයි අද දවසේ අපි ධර්ම කාරණා පැහැදිලි කරගන්නට උත්සාහ කරන්නේ. එතකොට අපි මුලින් සිහිපත් කළා මේ ක්‍රෝධය සහ වෛරය මේ කාරණා දෙකම පටිඝය මූලික කොටගෙන ද්වේෂය මූලික කොටගෙනයි හටගන්නේ. එතකොට ක්‍රෝධයේ ස්වභාවය වහා කුපිත වෙලා අර අරමුණට ප්‍රතිවිරුද්ධ වෙන ගතිය. එතකොට අපි පසුගිය ධර්මදේශනාවේදී පැහැදිලි කළා ද්වේෂය උපදින ක්‍රම 9ක් තියෙනවා. තමන් මූලික කොටගෙන තුන් ආකාරයකිනුත් තමන්ගේ හිත මිත්‍රයන් මුල් කොටගෙන තුන් ආකාරයකිනුත් අහිතවත් අය මුල් කොටගෙන තුන් ආකාරයකිනුත් ඒ කියන්නේ මේ පුද්ගලයා මට පෙරත් නපුරුකම් කළා කියලා කෝපය හටගන්නවා තමන් මුල් කොටගෙන මේ පුද්ගලයා මට දැනුත් නපුරුකම් කරනවා කියලා කෝපය හටගන්නවා තමන් මුල් කොටගෙන මේ පුද්ගලයා අනාගතෙත් මට ඒ බඳු නපුරක් කරයි කියලා තමන් පිළිබඳව අනාගතයේ අරමුණු කරමින් කෝපය කෝපය හටගත්තා. ඒතකොට ඒ විදිහටම මොහු මගේ මිත්‍රයින්ට අතීතයේත් නපුරුකම් කළා, දැනුත් නපුරුකම් කරනවා, අනාගතයේත් නපුරුකම් කරාවි කියලා මිතුරන් සම්බන්ධ කොටගෙන තුන් ආකාරයකට. ඊළඟට මොහු මගේ සතුරන්ට පෙරත් එකතු වෙලා කටයුතු කළා, දැනුත් හිතවත්ව කටයුතු කරනවා, අනාගතයටත් උදව් කරාවි කියලා තුන් ආකාරයකට. මේ විදිහට නව ආකාරයකට අපේ මනසේ පුද්ගලයන් අරමුණු කොටගෙන කෝපය, ද්වේෂය මතුවෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට යම්කිසි නොනවද පුද්ගලයින්ට සත්පුරුෂකමක් නැති අසත්පුරුෂයින්ට අස්ථානයේ හිත් ක්‍රෝධය උපදින්නට පුළුවන් කියන බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ සාමාන්‍ය සමාජයේත් අපි ඕනෑ තරම් අත්දකලා තියෙනවා. ඒ කියන්නේ දැන් කෝපය කියන එක කොහොමත් අපේ මනසේ හටගන්නේ අපේ ප්‍රඥාවේ අඩුබව නිසාමයි. ඒ කියන්නේ ලෝකයේ අන් අයගේ වැරද්ද නිසායි අපට කෝපය මතුවෙන්නේ කියලා මතු පිටින් පෙනුනට අපි පසුව ඒ පිළිබඳව කතා කරනවා පැහැදිලි කරගන්නවා සැබවින්ම කෝපය මතුවෙන්නේ ලෝකයේගේ වරද නිසා නෙමෙයි ඒ නොවේ එහි ප්‍රධාන කාරණය වෙන්නේ අපේ මනෝභාවයමයි නමුත් සමහර පුද්ගලයෙකුට අර ලෝක සම්මත කාරණා මත කෝපය මතුවෙනවා හැබැයි සමහර පුද්ගලයින්ට හුඟාක්ම නුවණ මද පුද්ගලයින්ට අසම්මත කාරණා පිළිබඳවත් කෝපය මතුවෙනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් Tamanට වර්ෂාව ඕන වෙලාවට වැස්ස වහින්න නැත්නම් ඒ මිනිස්සු වැස්සටත් බනිනවා. Tamanට අවුව ඕන වෙලාවට අවුව වැටෙන්නේ නැත්නම් මිනිස්සු අවුවටත් බනිනවා. ඊළඟට පාරේ යනකොට ගලක කකුල හැප්පුණොත් Tamanගේ අසහිය නිසා Tamanගේ කලබලකාරී බව නිසා තමයි ඒ හානිය Tamanට සිද්ධ වෙන්නේ. හැබැයි අර හැපිච්ච ගල පිළිබඳවත් කෝපය ඇති කරගන්නවා. මෙන්න මේ විදිහට කිසිම පදනමක් නැතුව යුක්තියක් නැතිව හේතුවක් නැතුව පුද්ගලයෝ සමහර කාරණා පිළිබඳව කෝපය ඇති කරගන්නවා. එය හඳුන්වන්නේ අස්ථාන කෝපයයි කියලා. එතකොට අර මුලින් සඳහන් කළ කාරණා නවය පාදක කොටගෙන පුද්ගලයන් සම්බන්ධව කෝපය ඇති වෙනවා. එය හඳුන්වන නව අගාත වස්තුවයි කියලා. මේ අස්ථාන කෝපයත් එකට එකතු වුනහම මේ කාරණා 10ම පදනම් කොටගෙන කෙනෙක් තුල කෝපය ක්‍රෝධය මතුවෙන්නට පුළුවන්කම තියෙනවා. දැන් සමහර වෙලාවට බොහොම සත්පුරුෂය පිළිබඳව ගුණවතුන් පිළිබඳව පවා අර වගේ බලවත් අඥානකමක් ඇති පුද්ගලයෙකුට කෝපය මතුවෙන්නට පුළුවන්. අපි දකිනවා සමහර වෙලාවට මහබෝසතාණන් වහන්සේගේ චරිතය දිහා බලනකොට උන්වහන්සේගේ සත්භාවයන් පාදක කොටගෙනම සමහරු කෝප වෙලා තිනවා. දැන් දේවදත්ත හාමුදුරුවෝ වෛර බැඳගන්නේ වෙළඳුන් හැටියට බෝසතාණන් වහන්සේ තමනුත් වෙළඳාමේ ගිහිල්ලා ඒතර තමන් වංචනික ක්‍රියාවක් කළා බෝසතාණන් වහන්සේ වංචා කරන්නට යන්නේ නැතිව ඒ තමන්ගේ භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයාට සාධාරණයක් ඉටු කරන්නට කටයුතු කළා. එතකොට ඇත්තටම තමනුයි අර රන්තලිය රත්තරන් නෙමෙයි කියලා කියලා වංචාව කරන්න උත්සාහ කළේ ඔහොමයි වරද කළේ බෝසතාණන් වහන්සේ වරදක් කළේ නැහැ බෝසතාණන් වහන්සේ කළේ තමන්ගේ ව්‍යාපාරික ධර්ම උල්ලංඝනය නොකොට සද්ධර්මයේ උල්ලංඝනය නොකොට ධර්මෙහි පිහිටා අර තමන්ගෙන් භාණ්ඩ මිලදී ගන්නා පුද්ගලයාට සාධාරණයක් කිරීම පමණයි බෝසතාණන් වහන්සේ කරන්නේ හැබැයි මේ මේ අද්භාවය නිසා තමයි තමන්ට එම් සිද්ධ ශාලාභය. එතකොට තමන්ට ආලාභ සිද්ධ වුණේ තමන්ගේ අනුවණකම සහ තමන්ගේ කපටි ක්‍රියාව නිසා විනා මහන්සේ නිසා නෙමෙයි. නමුත් ලෝකේ පුද්ගලයෝ ඒ විදිහට කල්පනා කරනවා අර තමන්ගේ වරද වරද හැටියට දකින්නේ නැහැ ඒ වරද තමන්ට හෙළි වෙන තැනකට යම් කාරණයක් ක්‍රියාත්මක වුණොත් ඒ පුද්ගලයා කෙරෙහි වෛර දඳගන්න කෝප වෙන ගතියක් අපි හුඟක් වෙලාවට දකිනවා. එතකොට දැන් වර්තමානයේ උනත් ඔය ප්‍රවෘත්තිවල කියවෙන කාරණා බැලුවෙන් පස්සේ සමහර කෙනෙක් අපරාධ කරන හොර රහසේ ඒ අපරාධය පිළිබඳව යම්කිසි කෙනෙක් අතින් කරුණු හෙළෙවුනොත් ඒ පුද්ගලයා ඝාතනය කරන්නට ක්‍රියාත්මක වෙනවා මොකක් නිසාද තමන් කරපු වරදෙහි බරපතලකම නෙමෙයි දකින්නේ අර තමන්ගේ වරද හෙළි කිරීම වරදක් කියලා තමයි ඒ අය හිතන්නේ මෙන්න මේ විදිහට සමහර වෙලාවට පුද්ගලයින්ගේ సంతානෙහි කෝපය මතුවෙනවා. එහෙම අනතුරක් කරලා නැහැ. එහෙම Tamanට අනර්ථයක් කරපු නැති අවස්ථාවක උනත් අනෙක් පුද්ගලයාගේ හැසිරීම රටාව Tamanට අනර්ථයක් කියලා හිතන අවස්ථාවන්හිදී කෝපය මතු කරගන්නවා. එතකොට එතනදිත් අර අපි මුලින් කිව්වා වගේ මේ පුද්ගලයා මට හතුරුකම් කරනවා අනාගතයටත් එහෙම කරાવી කියන මේ විදිහෙන් උපකල්පනයක් ඔවුන්ගේ సంతානෙහි මතුවෙන්නට පුළුවන්. දැන් දහම් පොතපතෙහි සඳහන් වෙන වෙනවා මේ සම්බන්ධව මේ අස්ථාන කෝපය පිළිබඳව බොහොම ප්‍රකට කතාවක් කිතවාස රජුරුවන්ගේ දුෂ්ට කුමාරයා පිළිබඳව ඒ කුමාරයා ඉපදුනාට පස්සේ අංග ලක්ෂණ විද්‍යාවෙහි දක්ෂ බ්‍රාහ්මණයින් විසින් කියනවා මේ දරුවා කවදා හරි මේ යන්නේ වතුර නැතුව වියලිලා තමයි මේ යන්නේ. ඉතින් ඒ නිසා කිතවාස රජුරුව නගරේ පුරාම ලිම්පොකුණු පැන්තාලි පිහිටවලා ඕනම තැනක පැන් පහසුව සලස්සලා තියෙනවා. නමුත් මේ කුමාරයා ලොකු මහත් වුණාට පස්සේ තරුණ වයසටපත් වෙනකොට ඔහුට යුව රජ තනතුර දෙනවා. හැබැයි පොඩි දෙයකට පවා කිපෙන බොහොම අසත්පුරුෂ ගති ඇති, දුෂ්ට ගති ඇති පුද්ගලයෙක්. ඒතර දවසක් ඔහු Tamanගේ පිරිවරත් එක්කලා උයනට යනකොට අනිත් පැත්තෙන් පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩම කරනවා. ඒතර උන්වහන්සේ දුටු සැනින්ම අර දුෂ්ට කුමාරයාගේ එහෙම නැත්නම් මේ යුව රජුරුවන්ගේ පිරිවරේ අය ඉක්මනට ගිහිල්ලා අර පසේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ගරු බුහුමන් දැක්වුවා. එතකොට මේ දුෂ්ට කුමාරයා මේ කාරණේ ගැන කිපුණා මේ මාත් එක්ක ආපු පිරිස මට ගරු කරනවා වෙනුවට මේ මුඩු ශ්‍රමණයාට ගරු කරනවා කියලා ඇතාපෙටෙන් බැහැලා ළඟට ගිහිල්ලා අහනවා ශ්‍රමණය නුඹට දානේ ලැබුණද කියලා. එතකොට පස්සේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ පාත්‍රය වෘත්ත කරලා පෙන්නුවා දානේ ලැබුණා කියලා. ඊට පස්සේ එහෙමම පාත්‍රය ඇදලා අරගෙන අර මැටි පාත්‍රය පොළවේ ගහලා සම්පූර්ණයෙන්ම සුණු විසුණු කළා. ඊට පස්සේ ඔහු කෙරෙහි ඇතිවෙච්ච අනුකම්පාව නිසා පස්සේ බුදුරජාණන් වහන්සේ අනේ මේ දුෂ්ට තනත්තා මේ ක්‍රෝධය නිසා මේ අස්ථානයේ උපන්නා වූ කෝපය නිසා විනාශ වෙනවා නේද කියන කරුණාසහගත සිතින් ඔහුගේ මූණ දිහා බලනවා. එහෙම මූණ දිහා බලනකොට ඔහු තර්ජනය කළා "නුඹ මගේ මූණ බලන්නේ මට මොනවා කරන්නද? මම කිතවාස රජුගේ පුතා, යුව රජුරුව. මම දුෂ්ට කුමාරයා කියලා දැනගන්න කියලා වරලා පසේ බුදුරජාණන් වහන්සේට තර්ජනය කළා. උන්වහන්සේ එසැනින්ම එදා දවසේ උන්වහන්සේට දාණය නැහැ. එතකොට සොන්බත්ව උන්වහන්සේ අහසින්ම හිමාලයට වැඩම කරනවා. එතකොට මේ පසේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඔහු කෝප වෙන්නට කිසිදු කරුණක් දැනුමක් ඇතුව නෙමෙයි අර වරදවා වටහාගත්තු කාරණේ මේ මට ගරු කරන මිනිස්සු මම ඉදිරියේම වෙන කෙනෙකුට ගරු කරන්නේ මොකටද එතකොට මේ කාරණයක් එක්කලා අස්ථානයේ කෝප වෙලා ඒ පසේ බුදුරජාණන් වහන්සේට කරපු අපරාධය නිසා එවේලේම මුළු ගතම දැවෙන්න පටන් ගත්තා ඔහු වතුර ඉල්ලලා කෑ ගැහුවා නමුත් අර ලෙම් පොකුණු ජල තටාක ඒ සියල්ල එහෙම අහල පහල තිබුණු කිසිවක ඔහුට බොන්නට පෑන් පොදක් ඉතුරු වෙලා තිබුණේ නැහැ. ඔහු මිය ගිහිල්ලා ගිහිල්ලා ඒ අකුසල කර්මයෙන්ම අවීචේහි උපන් බව සඳහන් වෙනවා. මෙන්න මේ විදිහට අපට දැන් මේ අතීත අනාගත සිදුවීම් નિවරදිව ගලපන්නට වර්තමානයේ අපට නොහැකි වුණත් ඒ කියන්නේ పూర్ව භවය, මතු භවය දකින්නට පුළුවන් බුදුරජාණන් වහන්සේ වැනි කෙනෙකුට ඒ වගේම පෙර භවයේ මතු භවයේ දකින්නට පුළුවන් ඥානය ඇති උත්මයෙකුට මේන් මෙහෙම වුණා කියලා පැහැදිලි කරන්න පුළුවන්. නමුත් අදටත් මේ වගේ සිදුවීම් ඕනෑතරම් ලෝකයේ සිද්ධ වෙනවා. අර එතනින් පස්සේ මොකද්ද උනේ? මරණයෙන් පස්සේ මොකද්ද උනේ කියලා පැහැදිලි නැති වුණාට. නමුත් අපි හුඟක් දෙනකොට ප්‍රකට වෙනවා මේ ජීවිතේම ඒ කෝපය නිසා වුන් කොච්චර අනර්ථයන් සිද්ධ කර කරගන්නවද කියන එක. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝ අප්පදුට්ටස්ස නරස්ස දුස්සති සුද්දස්ස පෝසස්ස අනංගනස්ස තමේව බාලං පච්චේති පාපං සුකුමෝ රජෝ පටිවාතං වකිට්තු යම්කිසි කෙනෙක් කෝප නොවිය යුතු ද්වේෂ නොවිය යුතු සත්පුරුෂයෙක් පිළිබඳව ඒ කියන්නේ තමන්ට හානි නොකල තමන්ට වරදක් නොකල සැබවින්ම අහිංසකව ගුණවත්ව ජීවත් වෙන සත්පුරුෂයෙක් පිළිබඳව යම්කිසි කෙනෙක් කෝප වෙනවා නම් ක්‍රෝධයෙන් කටයුතු කරනවා නම් හානි කරනවා නම් නම් එය හරියටම ආකාශයට විසි කරපු දූවිලි වලාව ආපහු Taman මතටම පතිත වෙන්න වගේ ඒ කෝපය ආදීනමය ඒ ද්වේෂයේ ඒ අනර්ථයේ ආදීනමය ඒ අඥාන පුද්ගලයාම විනාශ කරනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. නමුත් මේ தত্ত্বය හුඟක් දෙනෙකුට වැටහෙන්නේ නැත්තේ ඒ ක්‍රෝධය නිසා කෝපය නිසා අපේ මනස වික්ෂිප්ත කරනවා. ඒ වෙලාවට අපට හොඳ නරක යහපත අයහපත අර්ථය අනර්ථය හඳුනා ගන්නට පුළුවන් හැකියාව සම්පූර්ණයෙන් මනසින් දුරු කරනවා. ඒ නිසා බුදුරජාණන් බුදුරජාණන් වහන්සේ දක්වනවා දුට්ඨෝ අත්තං නජානාති දුට්ඨෝ ධම්මං නපස්සති අන්දං තමන් තදා හෝති යං දෝසෝ සහතේ නරම් මේ ද්වේෂයෙන් කෝපයෙන් අපේ සිත කිලිටි වුනහම සම්පූර්ණ අන්ධකාරයකින් වැහි ගියා වගේ අත්තං නජානාති ධම්මං නපස්සති අර්ථය ධර්මය එතනතර ප්‍රකට වෙන්නේ නැහැ අර්ථයයි කියලා කියන්නේ ඵලය ධර්මයයි කියලා කියන්නේ හේතුව එතකොට හේතුව ඵලය පැහැදිලි වෙන්නේ නැහැ මේ තමන් කුපිත වෙලා ඉන්නේ කවර හේතුවක් නිසාද ඇත්තටම පදනමක් ඇතුවද යුක්තියක් ඇතුවද හේතුවක් ඇතුවද කියලා Tamanට එහි හේතු පැහැදිලි වෙන්නෙත් නැහැ. ඒ වගේම Taman මේ කෝපය නිසා කරන්න යන දේෙන් Tamanටත් ලෝකෙටත් කොච්චර අනර්ථයක් වෙනවද කියන එක ඒකත් ඔහුට පේන්නේ නැහැ. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ කෝපය, ද්වේෂය එතරම්ම අනර්ථකාරී. නමුත් පුද්ගලයාට වැටහෙන්නේ නැත්තේ අර අන්ධකාරයකින් වැසුණාසේ කෝපය නිසාම තමන්ගේ සිත අඳුරු වෙනවා කිලිටි වෙනවා ඒ නිසා හේතුව ඵලය යහපත අයහපත දැක ගන්නට බෑ ඒ නිසායි කෝපය චිත්තෝපක්ලේශ ධර්මයක් හැටියට සිත කිලිටි කරන ධර්මයක් හැටියට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඒතර උත්පත්තියෙන්ම අපි ලබලා තියෙන සිතෙහි ප්‍රභාස්වර බව නැති කරලා යථාර්ථය වසා දමන්නට මේ සිතේ හටගන්නා කෝපය ප්‍රධාන කාරණයක් වෙනවා. ඊළඟට අපි සිහිපත් කළා වෛරය කියලා කියන්නේ. එහෙම නැත්නම් මෙතන දහම් පොතෙහි සඳහන් වෙන්නේ උපනාහ කියලා. උපනාහ කියලා කියන්නේ වෛරය. නැවත නැවත යම් පුද්ගලයෙක් සම්බන්ධව යලි යලි හටගන්නා වූ කෝපය. එතකොට ඒක පුද්ගලයෙක් සම්බන්ධවත් වෙන්නට පුළුවන්. සමහර වෙලාවට අර විදිහට සිදුවීමක් පදනම් කොටගෙනත් එය ඒ පුද්ගලයන් වෙත ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. එතකොට මේ යම් කාරණයකදී සමහරුන්ට කෝපය මතුවෙලා ඒක වහා සංසිඳිලා යනවා. දැන් සමහරෝ ඒ කියන්නේ ඉක්මනින් කේන්ති ගියාට ආයේ වහිතේ තියාගෙන ඉන්නේ නැහැ. ඒවා දිගින් දිගට බද්ධ වෛරයක් තියාගන්නේ. කෝපය මතුණා, කෑ ගැහුවා, බැන්නා. ඒක ඒ වෙලාවෙන් සංසිඳෙනවා. හැබැයි දිගට ඒවා තියාගන්නේ නැහැ. හොඳ හදවතක් තියෙන කෙනෙක් හැබැයි පොඩ්ඩෙන් තරහ යනවා. එහෙම චරිතත් සමාජයේ ඉන්නවා. සමහර අය ඉන්නවා ඒ වෙලාවටත් කෝප වෙනවා. ඒක දිගින් දිගට පවත්වා ගන්නවා. තව සමහර චරිත තියෙනවා ඒ වෙලාවේ ඒක පිට කරන්නේ නැහැ. හැබැයි හිතේ හිර කරලා තියාගෙන දිගින් දිගට ඒක නඩත්තු කරගන්නවා. මෙහෙම එක් එක් විදිහේ චරිත සමාජය අපට මුණ ගැහෙනවා. ඒ කවර ස්වභාවයෙන් හෝ යම් මොහතක මතුවෙච්ච කෝපය, ද්වේෂය නැවත නැවත ඒ ඒ අරමුණ පදනම් කොටගෙන මනසෙහි මතුවෙනවා නම් එය තමයි වෛරය එහෙම නැත්නම් බද්ධ වෛරය උපනාහය කියන නමින් මෙහිදී හඳුන්වන්නේ. එතකොට කෝපය ඇතිවීම ඒ මොහොතේ අනර්ථය ඇති කරනවා වෛරය ජීවිතයේ ඕනෑම මොහොතක අනුන්ට හානි කරන්න විනාශ කරන්නට Tamanගේ මනස පොළඹවන්නට හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා වෛරය වඩා අනර්ථකාරී. කෝපයත් අනර්ථකාරී. නමුත් වෛරය දීර්ඝකාලීනව ඒ අනර්ථය ඇති කරනවා. සමහර වෙලාවට මේ භවෙන් එක නිම වෙන්නේ නැහැ. සසරටත් ඒක බද්ධ වෙනවා හේතු වෙනවා. එතකොට පින්නතුන් අහලා ඇති අර ධම්මපදයේ තියෙන කතාව කාලි යක්ෂණීගේ කතාව. එතකොට භවයෙන් භවයට අන්‍යෝන්‍යව ඇති කරගෙන අපේ බද්ධ වෛරය කෙනෙක් Tamanta කරපු හානිය හේතු කොටගෙන ඔහුට හෝ ඇයට වෛර කරනවා ඊට පස්සේ ඊළඟ භවයේ ඒ වෛරය නිසා අනෙකාට හිංසා කරන්නට මේ තනත්තා ක්‍රියාත්මක වෙනවා එතෙන්දි මතුවෙන වෛරය ඔහු විසින් නැවත මේ තනත්තාට වෛර කරනවා මේ විදිහට කෙලවරක් නැතිව භවෙන් භවේ යන බරපතල අරුමුදයක් බවට පත් වෙනවා මේ සංසිඳෙන්නේ නැති කෝපය හෙවත් බද්ධ වෛරය ඒ නිසා ඒක සාංශාරික වශයෙන් අනර්ථ අනර්ථකාරී උපක්ලේශ ධර්මයක් හැටියට අපි හඳුනාගත යුතුයි. දැන් අතීතයේ පමණක් නෙවෙයි පින්නතුනේ වර්තමානයේත් අපි සමහර වෙලාවට මේ බද්ධ වෛරයේ තියෙන අනර්ථය සමහර සිදුවීම් තුලින් අපට ප්‍රකට වෙනවා. දැන් සමහර අය තමන්ගේම දරුවෝ හැටියට උපදිනවා වෛර පරිමහන්න. ඒගොල්ලෝ දරුවෝ වෙලා ඇවිත් තියෙන්නෙම ආදරය නිසා, සෙනෙහස නිසා නෙමෙයි. ඒගොල්ලෝ අර වෛරය පරිමහන්න අර සම්පත් ටික පැහැර ගන්නට එහෙම නැත්නම් අනර්ථය කරන්න තමයි ඒගොල්ලෝ දරුවෝ හැටියට එතනට ඇවිත් තියෙන්නේ. එතකොට දැන් යම් කෙනෙකුගෙන් පරිගන්න නම් ඒ පුද්ගලයා මුණ ගැහෙන්නට ක්‍රමයක් තියෙන්නට ඕන. ඒතකොට ඒ ක්‍රමය විවිධ ක්‍රම වලින් ගොඩනගෙන්න පුළුවන්. ඒ Tamanට හානි කරන්න Tamanගෙන් පරිගන්න එන අය බිරිඳ හැටියට තමන් වෙත එන්නට පුළුවන් සැමියා හැටියට එන්න පුළුවන් අම්මා තාත්තා හැටියට එන්න පුළුවන් දරුවා හැටියට එන්න පුළුවන් සහෝදරය හැටියට එන්න පුළුවන් මිත්‍රයා හැටියට එන්න පුළුවන් එනිසා හතුරෝ හැටියට පමණක් නෙමෙයි වෛරක්කාරයෝ සාංශාරික වශයෙන් අපිට විවිධ චරිත හැටියට හමු වෙන්නට මුණ ගැහෙන්නට පුළුවන්. සමහරට එකට ගුණධම් වඩන පිරිස අතරෙත් එහෙම අය අපට හමු වෙන්නට පුළුවන්. අපේ ජීවිතේ ඒ බඳු ප්‍රවෘත්ති අපි අහලා තියෙනවා. සමහර තැනක දීර්ඝ කාලයක් ගුණධම් වඩනකොට අලුතෙන් කෙනෙක් එතනට එනවා ගුණධර්ම වඩන්න. දැන් මේ අලුතෙන් එන චරිතය අර එතන ඉන්න එක්කෙනෙකුට දැඩිසේ රොස්සන් නැති වෙනවා. ඒකට Tamanta කවදාවත් කලින් මුණ ගැහිලත් නැහැ, දැකලත් නැහැ, කතා කරලත් නැහැ. හැබැයි දකිනකොටම ඒ පුද්ගලයා රොස්සන් නැති දැඩි කෝපයක් ගැටුමක් මනසේ නිර්මාණය වෙනවා. එතකොට ඒකේ අනිත් පැත්තත් අපි දකිනවා සමහර අය ජීවිතේ කවදාවත් මුණ ගැහිලා නැති වුණාට අපිට දකිනකොටම දීර්ඝ කාලයක් ඇසුරු කරලා තියෙනවා වගේ ලොකු සුහදත්වයක් මිත්‍රත්වයක් අපේ සමීපතමෙක් වගේ අපිට දැනෙන්න ගන්නවා. ඒ සාංශාරික වශයෙන් ඕනෝන් පිළිබඳව කරුණා මෛත්‍රියෙන් ලෙන්ගතුකමින් අපි ඇසුරු කරලා තියෙනවා නම් අපිට ඒකත් දැනෙනවා. ඒ වගේම වෛරයෙන් කෝපයෙන් ඕනෝන්ට සාප කරලා ඕනෝන්ගෙන් පරිගන්නට එනවා නම් ඒකත් අපට මේ ජීවිතේ දැනෙන්න ගන්නවා ඒ පුද්ගලයන් දකිනකොටම සමහර විට කලක් ගත වෙනකොට ඒවා මතුවෙන්නට පුළුවන් දැන් අර බිරිඳ හැටියට සැමියා හැටියට එහෙම වෛර පරිමහන්ද එනකොට මුලින් දුටු දර්ශනයෙන්ම යම්කිසි බන්ධනයක් ඇති වෙන්නේ මේ තැනත්තාම විවාහ කරගන්න ඕන මේ තැනැත්තියම විවාහ කරගන්නට ඕන කියලා තමයි Tamanට හිතෙන්නේ. නමුත් ඒ විවාහ සංස්ථාව තුළ ටික කාලයක් පවතිනකොට අර පලි ගැනීම ස්වභාවයන් මතුවෙන්නට පටන් ගන්නවා. ඉතින් මේවා වටහා ගැනීම පහසු නැහැ. ඒවා වටහා ගන්නට නම් අපේ මනසේ කෝපය, වෛරය ක්‍රියාත්මක වෙන හැටි අපි හරියට තේරුම් ගත්තොත් තමයි අනිත් අයගේ චිත්තසංතානයේ මේ ධර්මතා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපට යම් ප්‍රමාණයකට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා ක්‍රෝධය කෝපය කියලා කියන්නේ ශනිකව ඒ මොහොතේ අරමුණට ප්‍රතිවිරුද්ධව අරමුණ මැඩපවත්වන ආකාරයෙන් වහා ඉස්මතු වෙලා එන කුපිත වෙන ස්වභාවයයි ඒ කෝපය විටින් විට එකම පුද්ගලයා අරමුණු කොටගෙන එකම සිද්ධිය අරමුණු කොටගෙන නැවත නැවත ආවේගකාරීව මතුවෙනවා නම් එය තමයි වෛරය හැටියට හඳුන්වන්නේ. එය මේ භවයට පමණක් නෙවෙයි භවෙන් භවයට සාංශාරිකව පවා බලපවත්වන්නට පුළුවන්. දැන් අපේ ශාසන ඉතිහාසයේ එහෙම සඳහන් වෙන ප්‍රකටම ප්‍රවෘත්තිය තමයි මහබෝසතාණන් වහන්සේ සමග ඇති කරගත්තේ කෝපය වෛරයක් හැටියට අර දේවදත්ත හාමුදුරුවෝ ඒ වෙළඳාමේ ගිහිල්ලා Tamanට රන්තලී අහිමි වෙච්ච තැනදී වැලි ටික අතට අරගෙන මේ වැලි කැට ගානේ මම නුඹට වෛර කරනවා කියලා ඒ විදිහට තමයි අර මනසේ බද්ධ වෛරය තහවුරු කරගන්නේ. එතකොට පෙනතුනේ ඒවට මේ භෞතික ද්‍රව්‍යත් උපකාර කරගෙන මෙන්න මෙපමණකට ආත්ම මෙච්චර මම මේ මේ විදිහෙන් නුඹ ළඟට එනවා. එතකොට මම නුඹ ළඟට ඇවිල්ලා නුඹේ දරුවන් විනාශ කරනවා. එතකොට මම අම්මා වෙලා නුඹ මගේ කුසින් වදලා මම නුඹව අනුභව කරනවා. මෙහෙම පවා සමහර විට ඇතැම් අය අන් අයට සාප කරන අවස්ථා කෝපයෙන් අන් අයට යම් යම් මේ වචන ප්‍රකාශ කරන අවස්ථා අපට සමාජයේ අහන්නට ලැබෙනවා. එතකොට ඒවා සුළුපටු කාරණා නෙමේ දිගින් දිගට නිවන් දකින ආත්ම භාවය දක්වා ඉඩ ලැබෙන බොහෝ අවස්ථාවල ඒවා ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා මේ කෝපය සහ බද්ධ වෛරය දෙකම ද්වේෂයේ මුල් කොටගෙනයි හටගන්නේ. එහි මූල හේතුන් හඳුනාගත්තොත් තමයි අපිට මේවා යම් ප්‍රමාණයකට පාලනය කරගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපි මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන මේ ද්වේෂය, කෝපය මේ හැම එකක්ම අපේ సంతානෙහි හටගන්නේ අනුන්ගේ දෝෂය නිසා නෙමෙයි. දැන් අපට බැලූ බැල්මටම පෙනෙන්නේ අනෙක් අයගේ වැරද්ද නිසා තමයි අපට තරහ එන්නේ කියලා. දැන් ඕන කෙනෙක්ගෙන් අපි අහුවොත් ඇයිද මේ තරහගෙන ඉන්නේ? ඇයිද මේ කුපිත වෙලා ඉන්නේ කියලා අහුවොත් අනුන්ගේ වැරද්ද තමයි කියන්නේ. පින්නතුනේ අනුන්ගෙත් යම්කිසි දෝෂයක් තියෙන්නට පුළුවන්. නමුත් කෝපය මතුවීමේ ප්‍රධාන සාධකය වෙන්නේ අනුන්ගේ දෝෂෙ නෙමේ ඒ පිළිබඳව අපි සිතන ආකාරය. දැන් සමහර අවස්ථාවලදී අන් අය වරදක් කළා වුණත් ඒ වරද පිළිබඳව අපට උපහාසාත්මකව hina වෙලා නිහඬ වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල අනුන් කරන වරද පිළිබඳව අපට අනුකම්පාවෙන් බලන්න පුළුවන්. සමහර අවස්ථාවල අනුන් කරන වරද අපි නොදොටු ආසේ අපිට නිහඬ වෙන්නට උපේක්ෂා සහගත වෙන්නට පුළුවන්. සමහර අවස්ථාවලදී ඒ වරද පිළිබඳවම අපිට කෝපය, ද්වේෂය මතුවෙන්නට පුළුවන්. ඒ කුමක් නිසාද? අනේකාගේ වරදේ ප්‍රශ්නයක් නෙමේ, තමන්නේ පිළිබඳව සිතන ආකාරය. අපි සරල උදාහරණයක් අරගෙන බැලුවොත් අපි හිතමු යම් කිසි කෙනෙක් අපිත් සතුටින් ඉන්න අවස්ථාවක සතුටින් අපි යාළු මිත්‍රොත් එක්කලා ඉන්න අවස්ථාවක තවත් අපේ මිත්‍රයෙක් බොහොම කටපුරා hina වීගෙන ප්‍රසන්නව අපි ළඟට එනවා. එහෙම එනකොට අපිට එතනත්තා පිළිබඳව සතුටක් ප්‍රසාදයක් තමයි ඇති වෙන්නේ. ඔහුගේ සිනහව පිළිබඳව අපිට ලොකු ප්‍රසාදයක් තමයි ඇති වෙන්නේ. මොකද අපි ඉන්නේ සතුටින් නිසා. අපි තුම යම් අවස්ථාවක අපි යම් පිරිසක් අතර ලැජ්ජාවටපත් වෙලා අපි කියන්න ගිය දෙයක් වැරදිලා එහෙම නැත්නම් අපි කියන්න ගිය දෙයක් අපිට තහවුරු කරගන්නට බැරි වෙලා මොකක් හරි හේතුවකින් අපි අපි වරදකාරයෙක් බවටපත් වෙලා අපි ලැජ්ජාවටපත් වෙලා ඉන්න අවස්ථාවක අර පුද්ගලයාම ආ කොහොමද කියලා කටපුරා hina වීගෙන එතනට આવොත් ඔහුගේ සිනාව පිළිබඳව අපට සතුටක් නෙමෙයි නොසතුටක් ඇති වෙන්නේ. එතකොට එකම සිනහව මුල් අවස්ථාවෙත් ඔහු බොහොම ලෙන්ගතුව හිතවත්ව කටපුරා hina වීගෙන මේ අවස්ථාවෙත් ඒකමයි කළේ. නමුත් මුල් අවස්ථාවේ ඔහුගේ සිනහව පිළිබඳව අපට සතුටක් මතුණා. දෙවැනි අවස්ථාවේ ඔහුගේ සිනහව පිළිබඳව අපට නොවනාපයක් නොසතුටක් කෝපයක් මතුවේ. වෙනවා. ඒ කුමක් නිසාද? ඔහුගේ සිනහව එකමයි. ඔහු සිනාසුනේ අවස්ථා දෙකේම සුහදශීලීවමයි. නමුත් ඒ එකම සිනහව ගැන අපට අවස්ථා දෙකේදී දෙආකාරයකින් අපේ මනස ප්‍රතික්‍රියා දැක්වේ අපි හිතපු මානසිකත්වයට අනුවයි. අපේ සිතුවිලි වලට අනුවයි. මුලින් අපිට ඔහුගේ සිනහව අපිට හිතවත් බවක් හැටියට දැනුණා. දෙවැනි අවස්ථාවේ අපි ලැජ්ජාවටපත් වෙලා අපි අපහසුවටපත් වෙලා ඉන්න අවස්ථාවේ ඔහුගේ සිනාව අපට කරන සරදම කම්මක් හැටියට අපිට දැනෙනකොටම කෝපයක් නොසතුටක් අපේ මනසෙ ගොඩ නැගෙනවා. ඒතර ඒකට ප්‍රධාන උනේ අර සිනහව නෙමෙයි අපේ චින්තනයයි. ඒ නිසා අනේකාගේ වරදද නිවරදද කියන කාරණේ නෙමෙයි වැදගත් වෙන්නේ ඒ සම්බන්ධව අපි සිතන ආකාරය මතයි අපේ සිතෙහි කෝපය හටගන්නවද කරුණා මෛත්‍රිය හටගන්නවද කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වැනි නිකලස් උත්මයෙක් පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගත්තන් පස්සේ බුදු වෙච්ච ඒ ආත්ම භාවය තුල බුදු වුණාට පස්සේ උන්වහන්සේගේ ජීවිතේ මොනම දුබලකමක්වත් ලෝකෙ කිසි කෙනෙකුට දෙවියෙකුට බ්‍රහ්මයෙකුටවත් උන්වහන්සේගේ ජීවිතේ බුදු වුණාට පස්සේ දුර්වලකමක් හොයන්නට බෑ දුර්වලකමක් දකින්නට බෑ කුමක් නිසාද එහෙම දුර්වලකමක් නැති නිසා නමුත් ඇතැම් චරිතවලට ඒ බුදුහාමුදුරුවෝ පිළිබඳවත් කෝපය ද්වේෂය ඇති කරගන්නට පුළුවන් වුණා. චින්චමාන විකාවට දේවදත්ත හාමුදුරුවන්ට ඒ වගේම සුප්පබුද්ධ රජුරවන්ට මෙබඳු අයට බුදුරජාණන් වහන්සේගේ චරිතය පිළිබඳව කිපෙන්නට පුළුවන් උනේ උන්වහන්සේගේ දෝෂයක් නිසා නෙමේ ඒ චරිතය පිළිබඳව ඒ ක්‍රියාකාරකම් පිළිබඳව තමන් සිතපු ආකාරය නිසා. එනිසා අපි ප්‍රධාන වශයෙන්ම තේරුම් ගන්නට ඕන අපි කෝප වෙන්නේ අනුන්ගේ වරද නිසායි කියලා අපිට හැඟුණට අපිට හිතුණට එය නොවේ කාරණේ ඒ අන් අය කෙරෙහි අපි කෝපය මතු කරගන්නේ අපේ සිතුවිලි වල ස්වභාවය මතයි අපි ඒ පිළිබඳව හඟින ආකාරය මතයි මේ කාරණේ හරියට තේරුම් ගත්තොත් විතරයි අපට කෝපය දුරු කිරීම සඳහා වෛරය දුරු කිරීම සඳහා ක්‍රියාත්මක වෙන්නට පුළුවන් වෙන්නේ. ඒ මොකද එහෙම නොවන තාක්කල් අපිට හැඟෙන්නේ ඒක අනුන්ගේ ප්‍රශ්නයක් හැටියට. ඒ අනුන්ගේ ප්‍රශ්නයක් නිසා තමයි දැන් මේ අපි පීඩා වෙන්නේ. එතකොට අනුන් තමයි හදන්න නැත්තේ. ඒ පුද්ගලයාගේ වැරද්ද හදාගන්න එකයි කරන්න නැත්තේ. ඒ නිසා කෝපය මතුවෙන හැම මොහොතකම අපි අනුන් හදන්න, අනුන් නිවැරදි කරන්න, අනුන් නිසිතන පිහිටවන්න. ඒකට තමයි අපි වෑයම් කරන්නේ. නමුත් ඇත්තටම ලෝකේ සියලු දෙනාම ඒ අපට ඕන ඕන විදිහට හදලා ඊට පස්සේ අපි සංසුන් වෙනවා කියන කාරණයක් කිසිදාක सिद्ध කරන්නට පුළුවන් වෙන්නේ නැහැ. ඒක කල නොහැකි දෙයක්. ඒ නිසා අර කතාවට කියන්නේ හැවතනම කකුල ඇනෙන්නට කටු ඒ වගේම අපවිත්‍ර දේවල් තියෙනවා නම් මුළු ලෝකෙම තියෙන මුළු මහ පොළොවේම තියෙන කටු මේ ගල් කැට කැබලිති අපවිත්‍ර දේවල් ඉවත් කර කර ඉන්න අපිට බැරි නම් හොඳම දේ තමයි සපත්තු දෙකක් සෙරප්පු දෙකක් පාවිච්චි කරන එක එතකොට අර සියල්ලෙන් තමන්ගේ දෙපා ආරක්ෂා කරගන්නට. අන්න ඒ වගේ ලෝකේ සියලු දෙනාගේ වැරදි අඩුපාඩු හදලා ඉවර වෙලා අපට අපේ මනස සංසුන් කරගන්නට බලාගෙන හිටියොත් ඒ තනත්තා සමකල්හිම අසාර්ථක වෙන කෙනෙක් බවට පත් වෙන නිසා අනිත් අයගේ කවර දෝෂයන් තිබුණා වුණත් මගේ මනස නිසිතන පිහිටවා ගන්නට ඕන. ඒ නිසා මගේ මනසින් මතුවෙන දෝෂය මම දකින්නට ඕන කියලා තමන්ගේ පැත්තට හැරිලා ප්‍රත්‍යවේක්ෂා කරන්නට පුළුවන් කෙනෙකුට පමණයි මේ දුර්වලකම් මගහරවා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි මේ කතා කරන්නේ චිත්තෝපක්ලේශ ධර්ම පිළිබඳව, සිත කිලිටි කරන ධර්ම පිළිබඳව. එහෙමනම් ඒ ආකාරයෙන් ධර්මානුකූලව කල්පනා කරනකොට කෝපය ද්වේෂයට පාදක උනේ අනුන්ගේ දුර්ගුණයක් කියලා හිතනවට වඩා අනුන්ගේ දුර්ගුණයක් තියෙන්න පුළුවන්. ඒකට අපි වෙනම පිළියම් යොදන්නට ඕන කරුණා මෛත්‍රිය. හැබැයි අනුන්ගේ දෝෂය නිසා හරි Tamanගේ සිත කිලිට වෙනවා නම් ඒ අනුන්ගේ දෝෂයක් නෙමේ Tamanගේ වරදක් කියන බව වටහා ගන්න. මේ දෙක කාරණා දෙකක්. දරුවාගේ වරද නිසා දරුවාට සමහර වෙලාවට තරවටු කරන්න වෙනවා දනවා දෙන්නට වෙනවා දඬුවම් කරන්නට වෙනවා ඒක අවශ්‍යයි දරුවා වරදින් මුදව ගන්න. හැබැයි දරුවාගේ වරද නිසා මව හෝ පියා හෝ වැඩිහිටියා කුපිත වෙනවා නම් ඒ ඒ තමන් කුපිත වීම දරුවාගේ වරදක් නොවේ. අන්න ඒ දෙකයි අපි වෙන්ව හඳුනා ගන්න නැත්තේ. දරුවාගේ දෝෂය වෙනම හදන්න ඕන, තමන්ගේ දෝෂය වෙනම හදා ගන්න ඕන. ඒ වගේ ලෝකයේ අනිත් අයගේ වැරදි තියෙන්න පුළුවන්. ඒ වැරදි හදන්න උදව් කරන්න පුළුවන් නම් ඒක හොඳයි. ඒක වෙනම කාරණයක්. හැබැයි ඒ වරද නිසා මම කුපිත වෙනවා නම් ඒක මගේ ගුණීය දෝෂයක් කියන බව තේරුම් අරගෙන ඒක වෙනම සකස ගන්නට ඕන. මේ විදිහට මූලික වශයෙන් අපි හේතුව નિවරදිව හඳුනා ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මූල හේතුව හරියට නොදැන නොදැක අපි බාහිර කාරණා විතරක් වෙනස් කරන්න ගියාට අපිට ප්‍රශ්න විසඳන්න බෑ. වෙන තුනේ හේතු ප්‍රත්‍ය කියලා වචන දෙකක් ධර්මයේ සඳහන් වෙනවා. සමහර තැනක මේ දෙකම එකම අදහසිනුත් පැහැදිලි කරනවා. සමහර තැන්වල හේතුව කියලා කියන්නේ ප්‍රධාන කාරණේ කාරණේ ප්‍රත්‍ය කියලා කියන්නේ ඒකට උපකාර වෙන කාරණේ. දැන් අනිත් කෙනාගේ හැසිරීම, ක්‍රියාව, වචනය ඒක අපේ කෝපය අවස්සන්න බාහිර ප්‍රත්‍යක් පමණයි. නමුත් සැබෑවටම අපේ කෝපය මතුවෙන්නේ ඒ ප්‍රත්‍ය උදව් කරගෙන අපේ මනසේ මතුවෙන මූල හේතුව නිසා. එතකොට ප්‍රත්‍ය වෙනස් කළයි කියලා අපිට ප්‍රශ්න වෙනස් කරන්න දෙය හේතුව වෙනස් කරන්න ඕනේ. බුදුහාමුදුරුවෝ ඒකට හොඳ උපමාවක් දේශනා කරනවා. යථාපි මූලේ අනුපද්දවේ දල්හි චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති. එතකොට හොඳට මුදුන් මුල සහ අවශේෂ මුල් ටික ශක්තිමත්ව තියෙන ගහක අතු ටික කපලා දැම්මයි කියලා ගහ අහෝසි කරන්න බෑ. අර මුදුන් මුල් ටික ටික හොඳට ශක්තිමත්ව තියෙන තාක්කල් ඒවන් සාරය උරාගෙන කපපු තැන් වලින් දෙතුන් ගුණයෙන් යලි අතුලියලලා වර්ධනය වෙනවා. අන්න ඒ වගේ මූල හේතුව තියෙද්දී අවශේෂ ප්‍රත්‍ය විනාශ කළයි කියලා අපිට ප්‍රශ්න විසඳන්න බෑ. ඒ නිසා ප්‍රධාන වශයෙන් අපි තේරුම් ගන්නට ඕන තමන්ගේ චින්තන දෝෂය තමන් සිතන ආකාරයේ වැරද්ද තමන්ගේ අනුවණකම තමන්ට හැඟීම් පාලනය කරගන්න බැරි බව තමන් හැඟීම් වලට වහල් වීම මේ දුර්වලකමයි කෝපය, ද්වේෂය, වෛරය මේවා අපේ సంతානේ මතුවීමේ ප්‍රධාන හේතුව. එය හරියට හඳුනා ගත්තට පස්සේ අපිට මේක දුරු කරන්නට ක්‍රම දෙකක් තියෙනවා. බුදුදහමේ පැහැදිලි කරනවා සමත ක්‍රමය සහ විදර්ශනා ක්‍රමය. සමත ක්‍රමය කියලා කියන්නේ ඒ කෝපය, ද්වේෂය මතුවෙන්නට යමක්ද පාදක උනේ එහෙම නැත්නම් අරමුණු වෙන්නේ කුමක්ද අන්නේ අරමුණ නැවත නැවත සිහි කරන්නේ නැතුව එය අමතක කරලා අපි වෙනත් යහපත් අරමුණකට සිත යොමු කරනවා. යොමු කරලා යහපත් කුසල අරමුණ තුල අපේ සිත ඒකාග්‍ර කරනවා. එතකොට අර නැවත නැවත කෝපය මතුවෙන්නේ ඒ අරමුණම නැවත නැවත අපි සිතනකොටනේ ඒ අරමුණෙන් සිත වෙනස් කරලා මේ කුසල ආරම්මණයෙහි පිහිටෙවෙන් පස්සේ ඒ මතුවෙන කෝපය සංසිඳී යනවා. නමුත් අපේ දුර්වලකම පවතිනවා මනසේ ඒ වෙලාවට කෝපේ මතුනගේ සංසිඳෙනවා එය හඳුන්වනවා සමතකමයි කියලා. එතකොට පසුගිය සතියේ ධර්මදේශනාවේදී අපි සිහිපත් කළා ව්‍යාපාදේ දුරු කරන්නට මෙත්තා භාවනාව. එතකොට මෙත්තා භාවනාව සමත භාවනාවක්. ඒද ඒක සමත භාවනාවක් කියලා කියන්නේ අර කෝපය මතුවෙන අරමුණ වෙනුවට මෛත්‍රිය මතුවෙන අරමුණ යලි යලි සිහි කිරීමෙන් සිතේ සහනය, සුවය, සැහැල්ලුව මතු කරන්න පුළුවන්. හැබැයි එපමණකින් අපි කෝපය දුරු කළ පුද්ගලයන් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා ඕනම ක්ලේශ ධර්මයක් හටගන්නකොට රාගය, ద్వේෂය, ඊර්ෂ්‍යාව, කෝපය මේ ඕනම කාරණයකදී අපට එය නැවත නැවත සිහි කරන්නේ නැතිව කුසල ආරම්මණයකට අවධානය යොමු කරලා එහි සිත එකඟ කරන්නට පුළුවන් නම් ඒ සඳහා යම් පුහුණුවක් ඇති කරගන්නට පුළුවන් නම් ඒ තුලින් අර ක්ලේශය උත්සන්න වීම පාලනය කරන්නට පුළුවන් ඒ තමයි සමත ක්‍රමය කියන්නේ. විදර්ශනා ක්‍රමයයි කියලා කියන්නේ එහෙම අරමුණ වෙනස් කරන්නේ නැතිව ඒ අරමුණ පිළිබඳව මෙතෙක් සිතපු ආකාරය වෙනස් කරනවා. මෙතෙක් දැකපු ආකාරය වෙනස් කරනවා. ඒ කියන්නේ දැන් අපි මෙතෙක් අනේකා වැරදිකාරයෙක් හැටියට දැක්කහම ඒ වැරදිකාරයෙක් හැටියට දකින සිතුවිල්ල නිසායි මේ ප්‍රශ්නේ මතුවෙන්නේ. ඒ නිසා මම මේ සිතන විදිහ වෙනස් කරන්නට ඕන. ඇත්තට මෙහෙම කුපිත වෙන්නට පුද්ගලයෙක් කියලා කෙනෙක් මෙතන නැහැ. සත්වයෙක් කියලා කෙනෙක් මෙතන නැහැ. මෙතන පවතින මේ හේතුඵල ධර්ම සමූහය. ඒ මතුවෙන හේතුව අනුවයි මේ දුර්වලකම මතුවෙන්නේ. මේ කාරණේ හරියට දකින්නට පුළුවන් නම් අපිට බොහෝ කොට කෝපය, ද්වේෂය, දුරු කරගන්නට හැකියාව තියෙනවා. ඉතින් මේව නැවත නැවත පුහුණු කරන්නට ඕනේ. ඒ කියන්නේ දැන් කෝපය මතුවෙලා අපි කුපිත වෙලා ගැටිලා සිද්ධ වෙන සියලු අඩුපාඩු සිද්ධ වෙලා පස්සේ අපට මතක් වෙනවා මං කරපු දේ වැරදි නේද? එහෙම නොකර හිටියනම් හොඳයි නේද? එතකොට අවසානයේ පසුතැවීමක් විතරයි අපට ඉතිරි වෙන්නේ. ඒ නිසා මේ ධර්ම කාරණා දැනගත්තාම ඒවා පසුවට කල්තබන එක නෙමෙයි ඒ ඒ මොහොතේම අපේ සිත පුහුණු කරන්නට අපි වෑයම් කරන්න ඕන. කෝපය මතුවෙන අවස්ථාවෙම මේ මගේම හැඟීමකට නේද මම මේ වහල් වෙලා ඉන්නේ මමම නේද මේකෙන් පීඩා විඳින්නේ ඉතින් සියලු කෙලෙසුන් නසන්නට යන මම සියලු කෙලෙස් නසනවා තබා මේ මතුවෙන කෝපයවත් මට පාලනය කරගන්න බැරි නම් මම කොහොමද සියලු කෙලෙසුන් නසන්නේ අන්න ඒ විදිහට Tamanගේ දෝෂය નિවරදිව දකින්නට ප්‍රත්‍යවේක්ෂා කරන්නට ඒ නැගී සිටින්නට වීර කරන්නට පුළුවන් නම් ඒ බඳු සත්පුරුෂයෙකුට ඒ බඳු වීරවන්තයෙකුට තමයි මේ ක්ලේශ ධර්මයන්, මේ චිත්තෝපක්ලේශ ධර්මයන් පාලනය කරන්නට සහ දුරු කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම ද්වේෂය දුරු කරන්න අපිට විවිධ ක්‍රම පාවිච්චි කරන්නට පුළුවන්. මේ කෝප වෙන්නටම මතුවෙච්ච අවස්ථාව තමයි අපිට අපි තුල ශාන්තිය පුරුදු කරන්න ඉවසීම පුරුදු කරන්න. ඉවසීම කියන්නේ නිවන් දකින්න අත්‍යවශ්‍ය ගුණයක්. ඒතර ඒ ගුණය පුහුණු කරන්න වෙනත් වෙලාවක් නෑ අපිට මේ කෝපයට කරුණු පැමිණෙන තැනමයි අපිට ශාන්තිය ඉවසීම පුහුණු කරන්නට තියෙන සුදුසුම අවස්ථාව. මෙන්න මේ විදිහට මේ මෙතෙක් දැක්කට වඩා ධර්මානුකූලව හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන් ඒ කාරණේ පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරලා අපට ඒ ක්ලේශයේ මූලය හඳුනාගෙන එය දුරු කරන්න පුළුවන් නම් එය තමයි විදර්ශනා ක්‍රමය. ඒ තුළින් තමයි අපිට කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා පියවරෙන් පියවර ඉදිරියට මනස පුහුණු කරන්නට හැකි වෙන්නේ.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 සාදු සාදු සාදු. Thank you.